සම්මේ සංකාරං අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුද්ධියාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න දිනක 500 500 බැගින් භාවනානුයෝගී සංඝ පිරිස් තුනක් එක දවසේ වැඩම කරවදාලා බුදුරජාන් වහන්සේ දකින්න. වස්සාන කාලයක් ගෙවා වස් අවසානයේදී බුද්ධ වන්දනාවට භාවනා කමටහන් වඩා පිරිසිදු කර ගැනීමටත් මේ පැමිණි. එයින් 500ක් දෙනා වහන්සේ එක පැත්තක තවත් 500ක් දෙනා වහන්සේ තවත් පැත්තක. ඔය වාගේ කොටස් තුනක් හැටියට මේ ඉදිරිපිට වාගේ වුණා. සරුවඥන් වහන්සේ ඉදිරියේ කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ ගත වූ වස්සාන කාලයේහි අප්‍රමාදව නොසිස්ව දිනචර්යාවක් අනුගමනය කරමින් මහානදම් කෙරුවා. ස්වාමීන් අපට කිසිදු විශේෂ අධිගමනයක් ලැබුණේ නැහැ. අපට අනුකම්පා උපදවා අපේ භාවනා කමටන් පිරිසුදු කරගෙන වැඩිමිට උපදෙස් දෙනසේක්වා කියලා ආරාධනා කළා. සර්වඥන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේම දන්නා සර්වඥතාඥාණයෙන් සමන්විත බැවින් මේ පිරිස විසින් පෙර જાති જાතියින්දී පුරුදු කළ භාවනා කමතං කුමක්ද කියලා සොයා බැලුවා. එයින් එක පිරිසක් 500ක් දෙනා වහන්සේ කාශ්‍යප බුදුසසුනේදී විශදාසක්කාරුදු මහම්දම් පුරෙල අධිගමයක් නොලබා මේ පැමිණ නැවතත් මේ බුදුසසුනේ පැවිදි වී සිටිනවා. ඒ පිරිස ඒ කාලයේදී භාවිතා කරලා තියෙන්නේ අනිත්‍ය මානසිකාරය. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව. අනිත් පිරිස භාවිතා කරලා තියෙන මේගොල්ලොත් මේ විදිහටම අවුරුදු විශදාක් මහානදම් පුරාපු කණ්ඩායම් දෙකක්. එයින් 500ක් දෙනා වහන්සේ දුක්ඛ ලක්ෂණය භාවනා කරලා තියෙනවා ඒ දීර්ඝ කාලේ. අනිත් 500 අනාත්ම ලක්ෂණය භාවිතා කරලා තියෙනවා. එනිසා මේ පිරිසට වෙන කමඨාණක් නෙමෙයි අවශ්‍ය වන්නේ මේ කමඨාන පමණයි කියලා ධාතා තුනක් වෙන වෙනම දේශනා කළා. එයින් පළවෙනි ධාතාවයි මේ කියවුනේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤා යපස්සති අප නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය හිතේ තිතනේති සෑම සංස්කාර ධර්මයක් අනිත්‍යයි අනිත්‍යයි කියා යම් වේලාවක උද්‍යාව්‍යය ඥානයෙන් දන්නා ලැබේනම් ඒ දැකීමේදී ස්කන්ධ ලෝකයේ කෙරෙහි සංස්කාර ස්කන්ධ ලෝකයේ කෙරෙහි නිර්වේද ඥානයටදපත් වේ. එයම විසුද්ධි සංඛ්‍යාත නිවනට මාර්ගයක් වෙයි. මේකයි පළවෙනි ගාථාවේ කෙටි අදහස. දෙවෙනි ගාථාවත් එසේමයි සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛයි දුක්ඛයි කියා යම් වෙලාවක උද්‍යම් යය ඥානයෙන් දැකගත්තේ නම් එයින් මේ ස්කන්ධ ලෝකයේ කෙරෙහි නිර්වේදයට කලකිරීමට පැමිණෙයි. එයම විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයට මාර්ගයයි. තුන්වෙනි ගාථාවෙන් කියවනේ සීලම ධර්මයන් ඒ කියන්නේ නිර්වාණ ධර්මයේ ලෝකෝත්තර ධර්මයේ හැර සියලුම සංකතා සංකත ධර්මයන් අනාත්මයි අනාත්මයි කියා යම් වේලාවක උද්‍යම්ිය ඥානයේ පටන් විපස්සනා ඥානයෙන් දැක ගන්නු ලැබේ නම් මේ සංස්කාර ලෝකයේ කෙරේ ස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීමට නිර්විදාවටපත් වෙයි. එහෙම විසුද්ධි සංඛ්‍යාත නිවරත මාර්ගය කියන මේ ගාථා තුන වෙන වෙනම දේශනා කළා. මේ දේශනාව තුලින් සිදුුනේ තුන් මාසයක් තිස්සේ භාවනාවෙන් ප්‍රතිඵලයක් හෙලාගත නොහැකි වූ මේ 1500ක් සංඝ පිරිස දේශම් කෙලවර වෙනකොට සව් කෙලස් නැසා අරිහත්ත්වයට පත් වේවදාලා. ආශ්චර්යයක් නේද? මෙතන කියවුනේ කුමක්ද? නිතර භාවිතා කළ යහපත් අරමුණ භවයෙන් භවයට තමාට පිහිටෙන බවයි. ඒ 500ක් 500ක් බැගින් මේ සංඝ පිරිස අවුරුදු 20000ක් භාවිතා කරලා තිබුණා මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ලැබෙන ලැබෙන හැම දෙයක්ම ඒ විදිහට මෙනෙහි කරන්න පුරුදු වී සිටියා. ඒ කියන්නේ උදේ නැගිටින කොටම අනිත්‍ය මෙනෙහි කරනවා. දැන් මේ රාත්‍රී කාලයේහි සමහර විට සැතපී සිටියා නම් ඒ කාලය තුල පැවති නාම රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා එකක් එකක් ගාන මෙනෙහි කරනවා. මේ සාත්‍රි කාලයේ තුල පැවති මේ රූපස්කන්ධයේ පඨිනේ ධාතු අනිච්චයි අනිච්චයි අනිච්චයි ආපෝ ධාතු අනිච්චයි අනිච්චයි අනිච්චයි තේජෝ ධාතු අනිච්චයි ඔය විදිහට රූප කලාප එකක් එකක් ගානේ අනිත්‍ය මෙනෙහි කරනවා ඒ වගේම චිත්ත සංතතියේ සිත සිතක් ගානේ චෛතසිකයක් චෛතසිකයක් ගානේ අනිත්‍ය මෙනෙහි කරනවා ඒ වගේම උදේ නැගිටින වෙලාවේ ඊට පස්සේ ප්‍රබන ප්‍රබන පියවරක් ගානේ අනිත්‍ය මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන්නේ නිකං හේත අනිත්‍ය ආදි වශයෙන් නෙමෙයි. ඒවා දකින විපස්සනා ඥාණයෙන් මේ කරන්නේ. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන් හැටියට තියෙන රූප ධර්ම හා නාම ධර්ම එකක් එකක් ගානේ වෙන වෙනම දකිනින් තමයි මේ අනිත්‍ය මෙනෙහි කරන්නේ. සම්මුතිය නෙමේ පරමාර්ථය. මේ මාවුරුදු 20000 කුන් වාසල මේක වඩලා තිබුණා. ඒකෙන් උන්වහන්සේලාට ඊළඟ බුදු සසුනේදී අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න හේතු වුණා. අනිත් පිරිස හැම සංස්කාරයක්ම හැම දෙයක්ම නාම රූප වලට හරවමින් දුක්ඛයි දුක්ඛයි කියන දුක්ඛ ලක්ෂණය භාවිතා කරලා තිබුණා. අනිත් පිරිසේ වගේම නාම රූප සංස්කාර අනත්තයි අනත්තයි කියලා මෙනෙහි කරලා තිබුණා. සාමාන්‍යයෙන් දල වශයෙන් නෙමෙයි සිවුම් වශයෙන්ම පුරුදු කරලා තිබුණා. ඒ කියන්නේ තමා හොඳට සීලය රකින්නවා. සීලය රකිමින් සීල විසුද්ධියේ පිහිටා සිටගෙන සමත භාවනාවෙන් උපචාර සමාධි, රූපාවචර ධාන, අරූපාවචර ධාන කියන මේවා උපදවාගෙනයි මේ කරන්නේ. මේ ධ්‍යාන ශක්තිය හිතේ දැඩිසේ පිහිටුවාගෙන විපස්සනාවට හැරෙනවා. විපස්සනාට හැරෙමින් ඒ ධ්‍යානයෙන් ලබාගත් ආලෝකයේම ප්‍රඥා ආලෝකේ බාට හරවාගෙන ඒ ප්‍රඥා ආලෝකයෙන් තමයි ඔය ශරීරගත රූප කලාප නාම ධර්ම සියල්ල දැක දැක ඒ වාගේ බින්දෙන බින්දෙන හැට දකිමින් තමයි අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනත් ලක්ෂණය භාවිතා කරලා තිබුණේ. ඉතින් මේ විදිහට අවුරුදු 20000ක් භාවනා කරන්නත් උන්වහන්සේලාට පුළුවන් වුණා. අද කාලේ මේ දවස් 10න් 12න් මාර්ගඵල ලබනවා කියන එක ආශ්චර්යයක් කියලා හිතන්න පුළුවන්. අවුරුදු 20000ක් භාවනා කළ මෙච්චර පිරිසුදුවටත් අධිකම ලැබුණේ නැහැ. ඒ මොකද? උන්වහන්සේලාට අවශ්‍ය බෝධි සම්භාර ධර්ම, බෝධි පාක්ෂික ධර්ම මෝකුරවා ගැනීමට ඒක හේතු වුණා. ඉතින් උන්වහන්සේලා ඒ හේතුවෙන් ඒ ආත්මභාවයෙන් පසුව සුගති ලෝකවල උත්පත්ති ලැබා බුද්ධාන්තරයකින් පස්සේ මනුලෝ පහළ වුණා. අර එකට මහණදම් පුදාපු සමාන ශ්‍රද්ධාව සමාන ප්‍රඥාව සමාන සීලය නිසා හැමදෙනා වහන්සේම ඊළඟ භවයේ එකතු වුණා. එකතු වෙලා එක හිතින් පැවිදි වුණා. පැවිදිලා ගුරු ඇසුරේ ධර්මය විනය භාවනා ක්‍රම හදාරලා තමයි මේ භාවනා කරන්න වනගත වෙලා තුන් මාසයක් වැඩි නමුත් උන්වහන්සේලාට Taman තේරුම් ගන්න බැරි වුණා Tamanට ගැළපෙන භාවනා කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි ඒ ගැළපෙන භාවනා මතු කරලා දුන්නේ. මේ නිසා දැන් අපට අපේ යම්කිසි දෙයක් ඉදිරිපත් වුණෙන් පස්සේ අපි හරවන්න පුරුදු වෙන්න ඕනේ අනිත්‍ය ලක්ෂණයට දුක්ඛ ලක්ෂණයට අනාත්ම ලක්ෂණයට. මෙදෙසුණක් වශයෙන් කියනවා නම් දැන් උදේ ඉර පායනවා. ඉර පායනකොට අපි දන්නවා මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ තියෙන්නේ සුද්ධාසක රූප සමූහයක්. එතන සූර්ය මණ්ඩලයේ අධිගුරුක දේවතාවෙක් වෙනම ඉන්නවා. සූර්යෝ දේවපුත්‍රෝ කියලා. ඒ අර මේ සූර්ය මණ්ඩලයේ වස්තුවක්. ඒකේ දිගම අත දිග පාළිතං කියලා තියෙන අර්ථ කතාවල. සූර්ය ග්‍රහ මණ්ඩලයේ මේකට කියන්නේ සූර්ය ග්‍රහ විමානයක්. මේක යදුන් 50 සම්පූර්ණයෙන් නිෂ්කම්භයෙන් යුක්තයි. එවාගෙම අභ්‍යන්තරයේහි අභ්‍යන්තරයේ කියන්නේ ස්වර්ණ. පිටපින් කියන්නේ ස්පටික. ස්පටික කියන්නේ පලිඟු. පලිඟු වලින් තමයි මේ විමානයේ කවර වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි පලිඟු කෑල්ලක් සූර්යාලෝකයට ඇල්ලුවොත් ඒකෙන් ගින්දර පත්තු කරගන්න පුළුවන්. ඒ මොකද ඒකේ තියෙන ඒ තේජෝ ධාතුව මේකට පරාවර්තනය වෙනවා. එතකොට අපි දන්නවා මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ තියෙන්නේ අර වගේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන සුද්දාස්තක රූප සමූහය. ඉතින් මේ සුද්දාස්තක රූප උතු සමුත්තානිකයි. උතු සමුත්තානිකයි. කර්ම ප්‍රත්‍ය උතු සමුත්තානික කියලා මේක කියන්නේ. කර්ම ප්‍රත්‍ය කියන්නේ ඒ සූර්යෝ දේව පුත්‍රෝ කියන දේව රාජයා ඒ දේවත්වයට පත් වෙන්න ඉස්සර කරගන්නාද උසස් කුසලයක කර්මයක ඵලයක් තමයි මෙවැනි විමානයක් ලැබුණේ. ඉතින් ඒ විමානයේ තියෙන්නේ කර්මයේ ප්‍රතිකොට ඇති උතුසමුත්ථානක රූප. ඒක විපස්සනාට හරවන උදේ පාන්දර. ඉර පායන කොට බලාගන්න. ඒ වගේම තම තමාගේ නිවෙස්වල ඉදිරියේ මල් ගස් තියෙනවා. මේ වායේ මල් කැකුළු, ඒ වගේ මල් දලු, කොළ මේවා දවසින් දවස වෙනස් වෙන හැටි බලාගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ උතහරවනවා. තමන් යන්නේන වෙලාවේදී පියවරක් ගානේ එසවීම යවීම පාත් කිරීම තැබීම ආදී වශයෙන් එකක් එකක් ගානේ ත්‍රිලක්ෂණයට හරව. ඒ වගේම තමන්ද දකින් ලැබෙනවා මේ පොළවේ කුරු කුහුඹුව මැරිලා ඉන්නේ. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්මයට හරවනවා. ඒ වගේම ගස් වලින් කොළ කඩාගෙන වැටෙනවා. යටි වැටෙනවා. ඒවත් ත්‍රිලක්ෂණයට හරවනවා. ඔය වගේම තමන්ගේ පවුලේ කෙනෙක් නැති වෙනවා. ඒ ත්‍රිලක්ෂණයට හරවනවා. කෙනෙක් ලෙඩ වෙනවා. ඒ ත්‍රිලක්ෂණයට හරවනවා. මේ වාගේ හැම කාරණයකදීම යටත් පිළිසින් වත් දෙඩක් ගැනීමේදී පවා එකක් ත්‍රිලක්ෂණයට හරවනවා. ඕම හරවනකොට මොකද සිද්ධ වෙන්නේ? ඒ හැම ක්‍රියාවකින්ම මනුලවදී කරන්න පුළුවන් වන කාමාවචර කුසලයන් අතුරෙන් අති උත්තරීතර කුසලයක් තමන් අත්පත් කරගන්නවා වෙනවා. අතිශයින් ශ්‍රේෂ්ඨ වූ කුසලේ විපස්සනා කුසලයයි. වේලාම සූත්‍රයේ දඳාම් කළා කියනවා මුළු පොළොව තලයේ සමතලා කරලා අසුනෙන් අසුන අසුන් පනවලා බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලා පේලි පේලි පේලි වඩා හිඳුවලා කිසියනක බවාගේ බොහෝම ලස්සන සිනිඳු කසීසලු කටපෙළේ දිවසලු වලින් තුන්සූරු කරවා පූජා කරනවා ප්‍රණීත පින්දපාත දානේ පිරිනමනවා ප්‍රණීත ගිලන්පස දාන පිරිනමනවා ප්‍රණීත සේනාසන භාණ්ඩ පිරිනමනවා ඒ කුසලයට වඩා සතර දිගින් වඩන සංඝයාට ආවාසයක් කරවා සංඝසතුවට පූජා කිරීම මහත්ඵලයි. ඊට වඩා තිසරණ සමාදන්ව තිසරණේ රැකීම මහත්ඵලයි. ඊට වඩා තිසරණේ පංචශීලයේ රැකීම මහත්ඵලයි. ඊට වඩා තිසරණ පංචශීලයේ පිහිටා සිටින කෙනෙක් දිනකකින් කිරි තීරක් දෝනා තරම් කෙටි වේලාවක් මෙත් වැඩීම මහත්ඵලයි. ඊටත් වඩා තිසරණේ පිහිටා පංචශීලයේ පිහිටා මෙත් භාවනාවක් පිහිටා සිටගෙන අසුරුසුණං ගානතරං කෙටි වේලාවක් නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ විපස්සනා වැඩිම ඒ සියල්ලට වඩා මහත්ඵලයි කියලා දේශනා කළා. ඒ මොකද කෙලින්ම මඟඵල නිවන් සෝයට ඍජු මාර්ගය විපස්සනා දරිනු. ඉතින් මේවා අපට උගන්වන්නේ කවුද? දෙවියෙක් නෙමෙයි. ධක්මයෙක් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මනාදී බාහිර කෙනෙක් නෙමෙයි. මේ අපට උගන්වන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට කවුද මේවා අවබෝධ කරගන්න මඟ පෑදුවේ? තමන් හදා වඩාගත් මෑණියන් වහන්සේ. ඉන්නතුන් අහලා ඇතිනේ. ඉන්නතුන් අහලා ඇති මේට විශි අසංඛ්‍ය කල්පලක්ෂයකට ඉස්සර අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම පිටිසර ගම්මානික දඹදිව තලයෙහි වාරාණසී නගරයෙන් පිටිසර දුක්පත් ගම්මානයක උපන්න දුක්පත්ම මව්පියන්ගේ දෙතනගෙගේ පුතේ. මේ දුක්පත් ගෙදර හරීම අසරණයි. දර කෑල්ලක් විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ තුන් දෙනා දැන් මේ කුඩා දරුවා කුඩා කාලයේ පටන් මව්පියන් ගන්න දුක දැක්කා. මේ තමාව හදා වඩා ගන්න මව්පියෝ දෙන්න ගන්න උත්සාහය හොඳින් තේරුම් ගත්ත කුඩා කාලේ. කුඩා කාලේ තේරුම් ගත්ත මේ දරුවා Tamanට අතපය ශක්තිමත් වැඩක් පලක් කරන්න පුළුවන් උනන් පස්සේ හැමදාම මව්පියන් කරන වැඩ ටික කර දුන්නා. යෙමිඳුල්ලාම දිනවා, දෙපජිනි මොනෝලා උණුපැන් සිසිල්පැන් හදලා මව්පියන් පිළිගන්න, කඳාවල උයලා පිළලා පිළිගන්නනවා. දෙමව්පියන්ගේ ඇඳ ඇතුලේ කොට්ට මෙට්ට පිරිසුදු කරනවා. එවාගේම මකුළු දැල් කල්ලා ගේ සුද්ධ කරනවා. ගේ ආවට හොඳින් කැලි කසල ඉවත් කරලා පිරිසුදු කරනවා. සැලයට ගිහිල්ලා දර කපාගෙන ඇවිල්ලා දෙමෝපියන්ගේ උපකාරයෙන් නගරට යවලා මේවා මිල කරලා ඒවෙන් ආහාර පාන ආදී සම්පාදනය කර ගන්න. මේ විදිහට වැඩ කරන අතර උදේ අවස උදේ අවස මව්පියන්ගේ පතුල් මත නල්ල සබා වඳිනවා. මව්පියන්ගේ ඉස පීරෙනවා. දෙපා හොදනවා, කෙල් ගල් වෙනවා, දීපතු බානවා. මේ වාගේ උපස්ථාන කරමින් මේ දරුවා දවසින් දවස ශරීරයෙන් වැඩුණා. ශරීරයෙන් වැඩුණා වගේම කරුණා මෛත්‍රියෙන් ගුණ නුවණින් වැඩුණා. මේ පියාගේ වයස්ගත වීමෙන් පියතුමා අභාවයටපත් වුණා. ඒ කටයුතු නිම කළ මේ දරුවා තමන්ගේ මෑණියන්ගේ කටයුතු ගැන බොහෝම උනන්දුවෙන් සොයා බලමින් උපස්ථාන කළා. කැලේට ගිහිල්ලා ලොකෝ ධර්මිතියක් කපාගෙන ඇවිල්ලා නගර සෙලිකුණනවා. මේම තමයි ජීවත් වෙන්නේ එදිනෙදා උත්සාහයෙන්. ඔය අතර එක දවසක් ධර්මිතියක් හදාගෙන ගහකට හේතු කරලා මහන්සියට ගන්න ගහමුල වාඩි වුණා. වාඩි වෙලා නිින්දට වැටුණා. ටික වෙලාවක් නිින්දෙන් අවදි වුණා. අවදි වෙලා මේ දරුවා කල්පනා කරන මගේ අතපය අද හොඳට ශක්තිමත්. මම මේ කරන වැඩ කටයුතු අතර මං යම් හේකින් මගේ අම්මා පිස්සලා කලුරේ කෙරුවොත් අම්මා අසරණ වෙනවා. අම්මට කාක් කාරුවෙක් නැතුව දුකින් ඉන්න වෙනවා. ඒක නිසා මං අම්මට පාසු විහරණයෙන් ජීවත් වෙන්න යම් පිළිවෙතක් කරන්නට ඕනේ. ගෙදරට යම් සදයක් හරියම්ම කරලා තියන්නට ඕනේ. කියලා වාම ගෙදර ගිහින් ධර්මිතේ හේතු කරලා නගරෙට ගියා. නගරෙට ගිහිල්ලා ප්‍රසිද්ධ වෙළඳ කණ්ඩායමක් ඉන්නවා මේ කණ්ඩායමේ නායකතුමා සම්මුඛ වුණා. ඉන් ගඳලා කිව්වා මා මේ මම දුප්පත් ළමයෙක්. මට මාත් මගේ අම්මාත් විතරයි ගෙදර ඉන්නේ. ඉතින් මේ මාමා කැමති නම් මා මගේ මේ වෙළඳ කටයුතු සඳහා මමත් සහභාගී කරවා ගන්න. මට වෙන ආදායම් මාර්ගයක් නැහැ. මම මේ දර කෑල්ලක් එකුණලා ජීවත් වෙන්නේ අම්මත් එක්ක. ඉතින් මේ විලඳ සාත්තුනායකතුමා මේ දරුවාගේ දෙපතුලේ පටන් ඉස දක්වා හොඳින් බලලා හොඳ ආරෝ පරිණාහ සම්පන්න ශක්තිමත් කෙනෙක් නිසා කිවා දරුව ඔබ වාගේ කෙනෙක් නෙමෙයි 10ක් උනත් මම බාර ගන්න. එන්න මගේ වැඩට. මම මේ ළඟදීම යනවා මුඳු යාත්‍රා වෙළඳ ගමනක්. අය මේ ගෙදර දෝගන ගිහින් අම්මට කිව්වා අම්මේ මෙහෙම වෙළඳ කණ්ඩායමකට මම සම්බන්ධ වෙන්න කැමතියි අම්මා මොකද කියන්නේ? ඉතින් යන්නේ පුතේ මම ගෙදර තනියෙන් කොහොමද ජීවත් වෙන්නේ? මමත් එක්ක එහෙනම් යන්න. අයම දුවගෙන ගිහින් කිව්වා මාමේ මාමේ මගේ අම්මා ගෙදර තනියෙන් යන්න බෑ. අම්මත් එක්ක ඉන්න අවශ්‍යද? ඕ කැමති නෑ කැමති කෙනෙක් එක්ක එන්න. අම්මනේ තවත් ඕන අවශ්‍යයි එක්ක එන්න. දැන් ඉතින් ගෙදර දොර වහලා දාලා අම්මත් එක්ක මේ ගමනට එකතු වුණා. සමවින්න විශාල වෙන්න වෙළඳ කණ්ඩායමක් නැවෙන් නැව ගලතලා මේ යන්නේ. තුවල් නැව්. අද වාගේ යාන්ත්‍රික නැව තිබුණේ නැහැ. හැබැයි විශාල වෙළඳ බඩු රාශියක් මේ නැවුව වලට නංගලා තියෙනවා. අතරමඟ කෑමට බීමට අවශ්‍ය දේවලුයි එවාගෙම සෙනඟ බොහෝම පිරිසක් එකතු වුණා යන්නට දැන් ඉතින් මේ සියල්ලෝම තමන් තම තමාගේ අදහන ආගම අදාලා පිටත් වුණා පිටත් වෙලා දැන් නැව නඟල යනවා දවස් 7ක් ගියා දවස් 7ක් මේ නැව ගා යාත්‍රාව යන්නේ නැව වලට බර වැඩි වීමයි සුලසුලන් වැනි දැඩි මාරුත වේග හැමීම නිසායි මේ නැව් වතුරට යට වෙන්න පටන් ගත්තා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දෙවියන්වත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. මේ සිදුවෙන සිදුවීම. අන්තිමේදී නැව් සියල්ලම මුහුදටපත් වුණා. මේ වීර පුත්‍රයා දැඩි කාය ශක්තිය ඇති කෙනෙක්. ඒ කියන්නේ මව්පියන් උපස්ථාන කරපු නිසාම ඒ කුසල බලයෙන්ම බොහොම නිරෝගී, බොහොම ශක්තිමත්. එපමණක් නෙවෙයි බොහොම ඥානවන්තයි. ඒ කියන්නේ කළගුණ දන්නා අය බොහෝ සෙයින් නැන නොවන දියුණු අය වේදවා. ඒක මෙලොවම සිදුවෙන ආනිසංශයක්. අන්තිමේදී මේ දරුවා මෑණියනොත් මුහුද යට වෙන්න යනවා දැකලා වහාම පැනලා බදාගත් අල්ලගත්. අල්ලගෙන කරපිට තියාගත්. කරපිට තියාගෙන සත්‍ය ක්‍රියා කර කියමින් මේ මහා මුහුදේ වේග වේගින් යටට පේනවා. මොකද මේ විශාල නැව් තොගයක් ඒ වගේ මිනිස්සෝ විශාල පිරිසක් මුහුදට යනකොට දැකිමෝරු වැනි විශාල සතුන් එනවා. ඒ නිසා ඈතට ඈතට පේනලා ගියා. ඉතින් මේ දරුවා දෑතේ දෙපායේ වීරියෙන් මෑණියන්ගේ හිතට බරක් නොවන ඇටියට හිත සනසෝමින් මුහුදේ පේනනවා. මේ මුහුදේ පේනනකොට Taman කල්පනා කරේ මං කුඩා කාලේ පටන් කිසි සතෙක් මරලා නැහැ. ඒ වගේම අනුසතු නූල් කොටක්වත් මං වංචාවෙන් අරගෙන නැහැ. මං පිරිසුදු මම කර ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම මං කවදාකවත් කෙනෙකුට වරදක් වෙන බොරුවක් කියලා නැහැ. සුරාවක් පානය කළා නැහැ. කේලමක් බසක් කියලාත් නැහැ. නපුරු වචනයක් මං කියලා නැහැ. හිස් වචන කියලාත් නැහැ. අනුන්ගේ දෙයට මං ආසා කරලා නැහැ. අනුන්ද මං කුරදේ ක්‍රෝදේශියා කළා නැහැ. ඒ වගේම මං වැරදි සිතිවිලි වලින් හිත අපෘත්තු කරගත්තේ නැහැ, මිසදුරු ගත්තේ නැහැ. මේ සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මෑණියන් තන පිටින් සුවසේ මුහුණෙන් ගොඩ ගන්න ශක්තිය ලැබේවා සීක හිතින් සත්‍යක්‍රියා කරමින් තමයි යන්නේ. මේ යනවා ඉතින් රෑදාවල් කිසි වෙනසක් නැහැ. කෑමට බීමට හුස්ම පොද විතරයි තියෙන්නේ. ඉතින් මෙහෙම දවස් 7ක්ම පීනවනේ. ඉතින් දවස් 7ක් මහ මොහොතේ පීනනට මොනතරම් කායික විඩාවක් ඇති වෙන්නේ ඇද්ද? නමුත් මේ දරුවා මව්පියන්ද කළ උපස්ථාන කුසල බලයෙන් කිසිම වෙහෙසක් හිතට ගතර නැතුවනේ මේ පීනන්නේ. ඒ වගේම ඒක ඇඟට හරි හයියක් ඇති වෙනවා හිතේ හයිය නිසා. හිතේ තියෙන ශක්තිය නිසා හිතේ පිරිසුදුකම නිසා ගතට ලොකු හයියක් ඇති වෙනවා. මේ යනකොට අර ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කිය බුදුබණ පදයක් තියෙනවානේ. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසාම දා පුදුම සිද්ධියක් වුණා. මේ මිහිතලේ පටන් යදුන් දවස් ගණන්නේ ලක්ෂ ගණන් ඈත සුද්ධාවාස බඹතලේ තියෙනවානේ බුද්ධාවාස බමතල පහක් තියෙනවා. ඒවැය එන්නේ අනාගාමී රහත් ආර්යයන් වහන්සේලා බ්‍රහ්මයෝ. ඒ එක්තරා අරහන්ත බ්‍රහ්මයේ කල්ප ගණනාවක් නිරෝධ සමාපත්තියෙන් ඉඳලා නිරෝධයෙන් නැගිට හරියට මේදා. නිරෝධයෙන් නැගිටලා තමන් ලබාගත් නිර්වාණය ගැන ආවර්ජනය කරලා දැනුව මේ බඹලෝ තවත් ඉන්නවද මා වගේ නිවන් දැක්කැත්තෝ. දෙවලෝ බඹලෝ බැලුවා. මනලෝ බැලුවා බුදුවරු පහළලා ඉන්නවද කියලා. නෑ. බුදු වෙන බෝසත්වරු ඉන්නවද කියලා බැලුවා. බානකොට මේ දරුවා එකපාරට මනසට අරමුණු වුණා. අන්න ධර්මයේ හැසිරෙන්නාට ධර්මයේ පිහිට වෙන්න යොමු වෙන ආකාරය. ඉතින් මේ අරහන්ත බ්‍රහ්මරාජයාගේ නැනවත් මනසට වැටුණ මේ දරුවා නම් මහා පුදුම වීරියෙක්. වීරයෙක්. මේ දරුවා මේ තරම් මහා බිහිසුණු සාගරයේ මෑණියම් බේරගන්නේ වීර්ය කරමින් පීනනවා නේද? මොනතරම් කළගුණ සැලකීමක්ද? තමන්ගේ ජීවිතය ගැන නොබලා කරන සේවයක් නේද? මේ වාගේ වීර දරුවන්ට තමයි ලෝතුරා බුදුබව ලබන්න පුළුවන්. එනිසා මේ දරුවාට බුදුබව පැතීමට හිත නැමේවා කියලා එතෙන්දී සිටුවා. ඒ චිත්ත තරංගය මේ දරුවාගේ මනසට විනිවිද වැටුණා. ගපාත මිිතේ පහළ වුණාම් ප්‍රාර්ථනාවක්. බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරි තින්නෝහං කාරයිස්සාමි සංසාරෝගා මහබ්බය කියලා මේ ප්‍රාර්ථනාව එකතාවක් අර බ්‍රහ්ම රාජයාගේ චිත්ත තරංග බලයෙන් තමයි මේ දරුවාට මේ වැටහිමෙන්න කාරණා යෙදුනේ මම ලෝතුරා බුදුවන්නේමි බුදු මේ ලොවට ආબોධ කරවන්නේමි මම සීල දුකින් මිදෙන්නේමි දුකින් මිදී සීල සත්‍යයන් දුකින් මුදවන්නෙමි. මම බියකරු සසර ඕගයෙන් ඈතරවන්නෙමි. ඈතර මේ අන් සත්‍යයන් ඈතර කරවන්නෙමි කියන මේ බුද්ධ ප්‍රාර්ථනාවයි එකට ආවේ. ආචාර්යයක් එදාම මාමෝදෙන් ගොඩ වුණා. ඉතින් මෑණියන්නේ සුදුසු විදියට ජීවිතාන්තය දක්වා සීල සත්කාර කළා. දැන් මෑණියන්ට අමතක නොවන නිසිද්ධියක් මේක. ඒ කියන්නේ මහා මොහොතේ වැටිලා බසක් පණක් නැතුව හත් දවසකින් තමාගේ පුතා නිසා ගොඩ වෙලා අද වෙනකම් ජීවත් වෙනවා. ඉතින් මෑණියන් යන්දාසක අවසාන මොහොතට සමීප වුණා. මේ දරුවා ළඟට කැඳවලා දෑත අල්ලගෙන පුදුම විදිහේ ආශිර්වාදයක් කළා. මතු බුදු වෙන බෝසත් පුතාණන් වහන්සේ ඔබේ මේ දෑතින් තමයි මම අද ජීවත් වන්නේ. මහා මොහොතේදී මා ගොඩෝනේ ඔබේ මේ දෑතේ වීරියෙන්. දරුව මේ දෑතෙන් කළ මාතෘ උපස්ථාන කුසල බලයෙන් ඔබ අනාගතේ ලෝතර බුදු වේවා කියලා ආශිංසන කළා. ආචාර්යයක් නේද? කොහොමවත් අපේ කරුණාවන්ත දෙමව්පියන්ගේ මුවෙන් අවසාන අවස්ථාවල ඔයාගේ වචන පිට වෙනවා. එදා මේ දරුවාට මේ මෞතුමියගේ මෛත්‍රී පූර්ණ හෘදයාංගම ආශිර්වාදය සිහි සම්මස්නාර ඇට ඇති මුදුන දක්වාම විනිවිද ගියා. මේ තමයි ආරම්භය. මේ ආරම්භයද කියනවා පළමුවෙනි මනෝ ප්‍රනිධානය. සිතින්ම බුදුබා පැතීම. එදා පටන් ඒ මහා බෝසතාණන් වහන්සේ කාමකින් නියත වුණේ නැහැ. මහා කල්ප සත් අසංඛ්‍ය ලක්ෂයක්. සත් අසංඛ්‍යයේ කල්ප ලක්ෂයක් තිස්සේ ඔය ප්‍රාර්ථනාව සිටිය දරාගෙන ආවා. දෝවාරවල භවයෙන් භවයට මේ ප්‍රාර්ථනාව දැඩිසේ පිහිටුවාගෙන ආවා. ওই කාලය තුල 125000ක් බුදුරු සම්මුඛ වුණා. මහාසේනා ඉදිරියේ දාන ශීල භාවනාදී බොහෝ කුසල් කරමින් සමාර අවස්ථාවල පැවිදි වෙමින් ධ්‍යාන සමාපත්තිය උපදවමින් ත්‍රිපිටක දානෙත් දෙමින් සිතින් බුදුබව පතාගෙන ආවා. නැත නව සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි වචනෙන් බුදුබව පතමින් 388000ක් බුදුරු සම්මුඛ වෙමින් වචනෙන් පෙරම් පුරාගෙන ආවා. වාක් ප්‍රනිධානය. මෙම සොලසා සංඛ්‍ය කල්පලක්ෂයකට පස්සේ ගම්බදී උතලේ රාම්මක කියන ගමේ උපන්නා. සාමාත්ම ධනවත් බ්‍රාහ්මණ වංශයක උපන්නා. එකම දරුවා උපන්නකට අනුව සුමේධි කියලා නම් ලැබුණා. ත්‍රිවේදේ පරතරට ඉගෙන ගත්ත මේ දරුවාගේ තරුණ වයසේදී මව්පියන් දෙන්නම අභාවයට ගියා. ආත්මතු පරම්පරා කුසාල ධනස්කන්ධයක් හිමි වුණා. උනාස කල්පනා කළා මේ සියල්ල අත්හැර දාලා මගේ මුතුන් මිත්තෝ ගියා. මමත් මේවා රැක බලා නීතියොත් සිද්ධ වෙන්නේ ධනෙ තේදී මේ පරිලෝ යන. මේවා මම දෙමව්පියන්ගේ මුතුන් මිත්තන්ගේ මට ලෝවැස ජනතාවට හිතසුව පිණිස ගෙනියන්නට ඕනේ. මේ කොයිතරම් වස්තුව තිබුණත් උපන්න පුජ්‍යලයා අනුපිළිවෙලින් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. එනිසා මේ ජරාවට ඇති අජර වූ නිවනක් තියෙන්නට ඕනේ. ව්‍යාධිය නැති අව්‍යාධි නිවනක් තියෙන්නට ඕනේ. මරණයක් නැති අමෘත නිර්වාණයක් තියෙන්නට ඕනේ. ශෝකයක් නැති අශෝක නිර්වාණයක් තියෙන්න ඕනේ. පරිදේවයක් නැති අපරිදේව නිර්වාණයක් තියෙන්න ඕනේ. කායික දුකක් නැති සැපවෝ නිර්වාණයක් තියෙන්නට ඕනේ. මානසික දුම්නසක් නැති අදෝමනස නිවනක් තියෙන්නට ඕනේ. වැඩි උපායාස නැති අනුපායාස නිවනක් තියෙන්නට ඕනේ. ස්කන්ධ පංචකේ නැති ස්කන්ධයන්ගෙන් විනිමුක්ත වූ නිවනක් තියෙන්නට ඕනේ. මේ ඉදීම කියන જાතිය නැති නිවනක් තියෙන්නට ඕනේ. ඒක නිසා ඒ නිවන සඳහා මා මේ වස්තුව දන් දෙන්නෙමි කියලා රටේ රජුලන්ගෙන් වරම්ගෙන ඒ ශා විශාල වස්තු සම්භාර දන් දුන්නා. විශාල වස්තු ගබඩාවල් පිරිලා ඉතිරිලා තුන 12000 ඔක්කොම දන් දුන්නා. ඉදකඩන් ගේදර වතු පිටි 70 ගල්මහල් සම්පත් ඥානවන් ඔක්කොම දන් දුන්නා. දන් දීලා වනගත වෙලා දවස් 7කින් දවස් 7ක් ඇතුළතදී ධ්‍යාන අභිඥා පුදවාගත්තා. ධාන සුවයෙන් වාසය කළ ඒ කාලේ අවුරුදු ලක්ෂයක් මිනිසයන්ට අවශ්‍ය. ඒ කාලේ දීපංකර සරුවක්ඥන් වහන්සේ ලෝ පහළ වී වැඩ සිටිය. සම්මත ගමන්ට වඩින දවසකදී මාර්ගයේ සරසන විශාල සැදැවත් පිරිසක් දැකලා බිමට බැලලා අහලා තම කොටසක් සරසමින් ඉන්නකොට තමයි සාර ලක්ෂයක් රහතන් වහන්සේ සමග ශ්‍රවණක් බුදුරැස් මාලා මැද්දේ වඩිමින් සිටියේ සරුවක්ඥන් වහන්සේ. ඒ දැකලා මණ්ඩපත්තේ දිවි අඳුන් දිවි සම එලාගෙන මුනින් අතර දිගා වෙලා ඒ දණ්ඩක්මින් පොළවේ වැතිරීගෙන තමන් වහන්සේ වැඳගෙන ප්‍රාර්ථනාවක් කෙළේ. අද කැමැතිනම් මට පුළුවනි සතරපද ගාථාවක් තරම් බණ පදයක් අසල රහත් වෙන්න. නමුත් මා තනියම නිවන් දකින්නට වඩා ලෝතර බුදු වී අසංක ගණන් ජනතාව නිවන් පුරලනවා නම් ඒ සඳහා වීරි කිරීම වටිනවා නේද? එනිසා මට මේ මගේ ආත්මාව පූජා මේ කුසලයේ ලෝතුරා බුදුබා පිණිස වේවා කියන අදිෂ්ඨානෙන් හිටියා. එතෙන් වැඩම කළ දීපංකර සරුවක්යන් වහන්සේ සීලම සංඝ පිරිස අමතලා දෙමිනිසුන් වැඳගෙන බලා සිටින්නේ මේ තාපසයන් වහන්සේගේ අනාගත ප්‍රාර්ථනාව සඵල වෙන හැටි නියත විවරණ වශයෙන් දේශනා කළා. පස්සතේ මන් තාපසං ජටිලං උග්ග තාපනං අපරිමේයේ හිතෝ කප්පේ අයම් බුද්ධෝ භවිෂ්‍යති ජටාධර වූ උග්‍ර තවුස් ඇති මේ තාපසයන් වහන්සේ දෙස බලන්න මේ තාපසයන් වහන්සේ සාරා සංඛය කල්පලක්ෂයකින් පසු මා සේන ලෝතුරා බුදු වෙනවා කියන කණාංගත වාක්‍ය ප්‍රකාශ මේ බුදු මුවෙන් මේ වචනේ පිට කරන්නට කවුද මුල් කෙරුවේ ඊට 16 සංඛ්‍ය කල්පලක්ෂයක ඉස්සරහා අර මහා මුහුදෙන් ගොඩ වෙලා අවසාන මොහොතේදී පුතුණුවන්ට ආශිර්වාද කළ මෞතුමිය නේද? එදා පටන් මේ අපේ මහා බෝසතාණන් වහන්සේ ශාරා සංඛයේ කල්පලක්ෂී තුල ඇසන් ඉස්න් මස්න් ලී ආජ්‍ය අමුදරුවන් මේවා පවා පරිත්‍යාග කරමින් සමත්‍රේසත් පාරමී ධර්ම සම්පූර්ණ කළා. අන්තිමේදී බුද්ධ ශාසන 24කදීම විවරණ පතුල් ලැබුවා. බුදු ශාසන නමයකදීම පැවිදිදම් පෙළුවා. විශේෂතර අධ්‍යයනයේදී සත් වාරයක් මහා පොළව කම්පාවනසේ බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කළා. ඊළඟට තුසිත දිව්‍ය ලෝකයේ ප්‍රදේශිතන කාලයේදී දසදහසක් සත්වල දෙවිවරුන්ගේ ආරාධනෙ පිළිගෙන පස්මා බැලුම් බලා බෝධි සම්භාර පුරාගනාව මහා මායා සුද්ධෝදන මෞපියන් පුත්ව කපිලවස්තු පුරණුවර උත්පත්ති ලැබුවා. උත්පත්ති මංගල්‍ය එවාගේම පටිසන්ධි මංගල්‍ය උත්පත්ති මංගල්‍ය අවස්ථාවන් ඉදී දස දහසක් ලෝක ධාතුල ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. අවුරුදු 29 ගිහි ජීවිතයේ විසුවේ සතර පරිණිමිත් දැකලා චක්‍රවර්ත සම්පත්තර මහා සම්පත් සියල්ල ප්‍රතික්ෂේප කරලා කසාවත හැඳ පෙරවාගෙන පැවිදි වුණා. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියාවත පුරමින් මඳුම් පිළිවෙත සොයාගත්තා. 35 වෙනි වසරේ හරියටම වෙසක් පුර පසළොස්වක් බොහෝ දවසේදී තමන් වහන්සේ උත්පත්ති ලැබූ සුබ මොහොතේ පහළ වූ බෝධි වෘක්ෂයේ සමීපයට වැඩම කරවලා පහළ වූ වජ්‍රාසනයේ වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුණා. කවුද මේ බුද්ධත්වයේ ලබා ගන්න පළමුවෙන්ම ආශිංසන පැතුවේ? හදා වඩාගත් දයාබර මෑණියන් වහන්සේ. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට අමා දහම් නැසි වැස්සෙව්වා. සූවිසි අසංඛ්‍යයෙන් 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවනටපත් කොට වදාලා. ඒ ශා විශාල පිරිසකට ජාති ජරා මරණ ආදීන් අතමිදී අමා මහ නිවන් සුව ලබා ගැනීමට කවුද පිහිටුනේ? ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කවුද ලෝතර බුද්ධත්වයට මුල පුරා දුන්නේ? හදාවනාගත් ආදරණීය මෑණියන් වහන්සේ. සරුවක්යන් වහන්සේ ආවුදෝ 45කින් ඒ කියන්නේ බුදු කෙස නිමවා පිරිනවම් පාන බව දන්නා බැවින් ආර්දු 5000කට වැඩි කලක් ලෝකහාල වන මහා පුණ්‍යවන්තයන් හිතසුව පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල්මා සුවඳ විහිදෙන ශ්‍රේමක පත්මයෙන් සිදු බුදුරැස් හේදෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසුදාස ධර්මස්කන්ධේ දේශනා කොට ලැබුවා අද දවස දක්වා නෙමේ තව අවුරුදු 2500ක් පෙරෙනා තුරුම ලෝ පහළ වෙන කල පින් ඇති උතුමන්ද ලෝවේ ලෝතුරා සම්පස්සලසා දෙමින් මේ ශ්‍රී සද්ධර්මයේ ජීවමානෝ පවතිනවා මේ විදිහේ සවිසුද්ධ වූ තුන් ලෝකේට අග්‍රගන්‍ය අනුශාසනාවක් කවුද ලබා දුන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයේ පිහිට වූයේ පළමුවෙන්ම මෑණියන් වහන්සේ මේ ආදී කරුණ රාශියකින් අපට පැහැදිලි වෙනවා කළගුණ දන්නා දරුවෝ කළගුණ දන්නා සත්පුරුෂ දරුවෝ තමන්ගේ දෙමව්පියන් උපස්ථාන කරන අතරතේ දෙමව්පියන්ගේ වරම් ලබාගෙන ලෞතර බුදු වෙන්න සමත් වේදවා. පසේ බුදු වෙන්න රහත් වෙන්න සමත් වේදවා. ඉතින් මේ තරම් දෙයක් වෙන ඇත්තේ නැහැ. අපේ සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාලා දේ මේ භික්ඛවේ පුද්ගලා දුර්ලභා ලෝකස්මින් ඛතමේ දේ යෝච කුබ්බකාරී යෝචේ කතඤ්ඤු කතවේදී ඉමේ කෝ භික්ඛවේ දේ පුද්ගල දුර්ලභා ලෝකස්මි මානෙ පුද්ගලයෝ දෙන්නේ ක්ලව දුර්ලභයි කවුද යම් කෙනෙක් පූර්වෝපකාරී වෙයි නම් ඒ කියන්නේ කාටත් පළමුවෙන් උපකාර කරන්නෙක් වෙයි නම් ඒ දුර්ලභ පුද්ගලෙයි යම් කෙනෙක් කළගුණ දන්නේ නම් කළගුණ සැලකෙන්නේ නම් ඒ දුර්ලභ පුද්ගලෙයි එම් පූර්වෝපකාරී සංඛ්‍යාවට වැටෙන දෙමෝපියෝ දෙන්නයි ගුරු උතුමුයි කළගුණ දන්නා කළගුණ සලකන පිරිස හැටියට වැටෙන් වැදෙන්නේ නැනවත් දරුවෝයි නැනවත් ශිෂ්‍යෝයි. මේ දෙගොල්ලෝ දුර්ලභයි කියලා දේශනා කළේ හැමතෙම හිත පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව සලක බැලීමේදී බෞද්ධ දෙමව්පියන් වශයෙන් අපට ලැබී සිටියේ දෙමව්පියෝ ඒ අතරින් බෝධිසත්ව දෙමව්පියෝ. ඒ බෝධිසත්ව ගුණ ඇති දෙමව්පියන් නිසා තමයි බෝසත් සංකල්පන ඇති දරුවන් සකස් වෙන්නේ. මේ දරුවන් නිසා තමයි දෙවියන් සෑත ලෝකයාට සුගති මඟ නිවන් මඟ ආලෝකමත් වන්නේ. තේයano සලකා ගැනීමේදී අපට අවසාන වශයෙන් කිය යුතුව තිබෙන්නේ අර මුලින් සඳහන් කළ ගාථා පෙළ අනුව අපේ දෙමව්පියොත් එවාගේම අපේ සහෝදර සහෝදරියොත් අපේ දූ දරුවොත් අපේ මව්පස පියපස සීලම ඥාතීනොත් අපේ ගම්වැසියොත් අපේ නගරවැසියොත් අපේ රටවැසියොත් අපේ ලෝවැසියොත් හැමදාම කෙලෙස හිතින්නේ නැහැ. හැම දිනාම තම තමාගේ ආයුෂ් ප්‍රමාණ වින්දනය කරලා තම තමාගේ කර්මාරූපව නැවත විසිරී යනවා. සරියොත් මුගලන් දෙනම පැවිදි වෙන්නේ ඉස්සර උපතිස්ස කෝලිය දෙනම කෝලිත දෙනම ජාග්ග සමජ්ජ සංදර්ශනය දැකලා ওই විදිහටයි කල්පනා කළේ. අපි මේ නැටුම් බලනවා, ගීතිකා අහනවා, එවාගෙම සංගීත සමන් දෙනවා, අත්කොල සංගානවා, තෑගි භෝග දෙනවා, නලු නිලියෝ නටනවා, ගායනවා, වයනවා. අවුරුදු 100ක් ගියා මේ අපි එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැහැ. ආතර නැගුණු වලාකුළු ආගේ විසිරී යනවා. එනිසා මේ ලෝක ධාතුවේ සියල්ල වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයෙන් එතර වෙනස් නොවන තැනකට අපි යන්නට ඕන විමුක්ෂ මාර්ගය අස්වැන්නට ඕන කියලායි මගට බැස්සේ. පැවිදුණේ. ඒ වගේ දැන් අපේ ගුණවත් මෑණියන්ගේ අභාවයෙන් අපට තියෙන එකම ප්‍රතිපත්තිය විය යුතු වන්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මෙනෙහි කරමින් උසස්ම කුසලයක් ජනිත කර ගැනීම. ඒ මෑණියන් දෙපමණක් නේ අපි හැමදෙනාම තත්පරයක් තත්පරයක් ගානේ පමණක් නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ මේ ඇදීගෙන යන්නේ ජරා මරණයන්ටයි. කුඩා දරුවා වුණත් වැඩෙනවා කියලා කියන්නේ ඇදීගෙන යන්නේ ජරා මරණයටයි. කවදා හරි මේකේ සිදු වෙනවා වෙනවමයි. ඒක නිසා ඒ වෙනස් වෙන ලෝකයේ යථා තත්ත්වයේ තේරුම්ගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මනවින් අවබෝධ කරගෙන මේ විදිහට වෙනස් වෙන ලෝකයෙන් ඈතර වූ වෙනස් වෙන ලෝකයෙන් ඈතර වූ වෙනස් නොවන සැපේ වෙන අමා මහ නිවන් දැසට පියනඟණ්ඩයි අපට තියෙන්නේ. ඒ නිසා අපි සමේලාම හැම දෙයක්ම විපස්සනාට හරවමින් මෙනෙහි කරන්න පුරුදු වන්නට ඕනේ. අපි කෙටි විපස්සනාවක් කියලා ඒ මෑණියන් පින් අනුමෝදන් කරමු. පරමාර්ථ වශයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා වූ නාම රූප පරම්පරාව හැර සත්වයක් නැත පුද්ගලයක් නැත ආත්මයක් නැත සත්ත්ව පුද්ගල ආත්ම යනු ලෝක සම්මත විවහාරයයි පරමාර්ථ වශයෙන් ඇත්තා වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප යන මේ ආම රූප ධර්මයෝ සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිස්සෝය නিত্য සුභ සුඛාදී සාර ගුණයෙන් තොර වූෝය ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යන්නෝය ගංගා ජලයක් මින්ද ප්‍රදීපාලෝකයක් මින්ද වැළෙනු කැදී පරම්පරා වශයෙන් පවත්නෝයේ හේතු ප්‍රත්‍යයන් නිසා සිටින්නෝයේ ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයෝයේ ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයෝයේ තම තමන් කැමැති ලෙස නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයෝයේ පිළිකුල් බැවින් අසුභයෝයේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප සංස්කාර ධර්ම සමූහය පීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාර්ය සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛාර්ය සත්‍යය උපදවන්නා වූ ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්විත වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් වන්නේය ඒ දෙකේ නොපැවැත්ම නම් වූ නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්වාගත වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් වන්නේය දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කරන්නා වූද සමුදය සත්‍යය ප්‍රහාණය කරන්නා වූද නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන්නා වූද නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්විත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යනං වන්නේය අප විසින් රැස්පත් කරන ලද දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ පත්වීමෙන් භවයක් පාසා සුගති සම්පත් විඳිමින් කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේ අවබෝධ කොට වදාළා වූ පරම ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා